ලෝවැස්සෝ නොඑක් අදහස් ඇත්තෝ වෙති. ශක් දෙවිඳුනි ලෝවැස්ස ජනතාව නොඑක් අදහස් ඇති අයයි. ඒ নানা අදහස් ඇති සත්වයෝ යම් අදහසකට බැස ගන්නවා එයම දැඩි කොට අල්වා ගන්නවා. ඒ අදහස දැඩිව අල්වාගෙන මුළු ශක්තියෙන් පරාමර්ශනය කරගන්න. ඒ ඒකම තමයි කියන මතේ එල්බගෙන ඉදමේව සත්‍යං මොකමඤ්ඤන්ති. මෙයම සත්‍යයි. අනෙක් සියල්ලම හිස් පහත් තුච්ඡ. ගතයුතු කිසිවක් නැතයි පවසන. මේ නිසාම සියලු මහඳ බමුණු නානාවිද පුද්ගලයෝ එකම වාදයක් ඇති අය වන්නේ නැහැ. එකම ලබ්ධියක් ඒගොල්ලන් තුල නැහැ. එකම පරම නිෂ්ඨාවක්ද ඒගොල්ලන්ට නැහැ. කොමක්ද මේ කියන්නේ? යම් යම් පුද්ගලයෝ තමන් තමන් ඇති කරගන්නා දෘෂ්ටිවාද එයම ඇත්ත එයම සත්‍යය එයම තමයි නිවැරදි කියන දෘঢ়තර විශ්වාසයකට බැස ගන්නවා මම කියන එක තමයි හරි. අන් අදහස් අන් මත සියල්ලම වැරදි. ඒවා හිස් තුච්ච පහත්. මේ විදිහට විවිධ විවිධ අදහස් වලට ඒගොල්ලෝ බැස ගන්නවා. ඒ නිසා වාද විවාද වැඩි. එකම දර්ශනයකට නිවැරදි දර්ශනයකට එන්නේ නැහැ. එකම අදහසක් නැහැ. මොකක්ද අමසානේ? පරම නිෂ්ඨාව. එක පිටසක් කියනවා විවිධ අදහස. දැන් මෙහෙම කියන්ට හේතු බුදුරජාණන් වහන්සේ ಭಾರತ සමාජي 15වන්ට පෙර මේ ලෝකේ ඇති සියල්ලම සත්පුද්ගල ද්‍රව්‍ය. මේවා මොනවද? මේවා යථා තත්ත්වය කොමක්ද? මේ පිළිබඳ වාද විවාද ඇති වුණා. විවිධ අදහස් ඒ පිළිබඳව කියවුණා. මේ ලෝකයේ හැම දෙයක්ම හැම කෙනෙක්ම දෙවියන් විසින් මවපු දේවල්. මේ හැම එකක්ම ඉබේ හටගත් දේවල්. මේවා පොබේකට හේතු පෙර කළ පුණ්‍ය වල ප්‍රතිඵල. මේ ඉබේ හටගන ඉබේම නැතිවන දේවල්. නිශ්චිත කාලයක හටගෙන නිශ්චිත කාලයක නැතිවන දේවල්. නෑ ඒ කිසිවක් නොවේ. මේ සියල්ලම ආත්මයි. දිගින් දිගටම ගමන් කරනවා මේ ලෝකයේ ඇත මේ ලෝකයේ නැත. මෙලොව ඇත මෙලොව නැත. සත්වයා ඇත සත්වයා නැත. පුද්ගලයා ඇත පුද්ගලයා නැත. කර්ම විපාක ඇත කර්ම විපාක නැත. මේ විදියට ඇත නැත. මේ විදියට වාදයක් ඇති වුණා. ඒ අතරේ ආත්ම විශ්වාසයක් පිළිබඳව ආත්මවාදයක් පිළිබඳව හටගත්තා. දෙකෙන් දෙකටම මේ කරුණු ඔස්සේ බොහෝ අය තර්ක විතර්ක කළා. අවසානයේ කුමක්ද? ඒ පිළිබඳ නිශ්චිත පැහැදිලි තීරණයක් නැති වුණා. වාද විවාදම පමණයි. කෝකද ඇත්ත? කොයි එකද නැත්ද? මේ භාගයේ වාද විවාද වලට තන දුන්නා මිසක ජනතාවට සැනසෙලිදායි. විමුක්තිය පරම නිෂ්ඨාවක් මේ විදියටයි කියලා තීන්දුවකට බැස ගන්නට ඉඩක් තිබුණේ නැහැ. මහා දෘෂ්ටි ජාලාවක් පමණයි ඉදිරිපත් වුනේ. මේව වෙන්න හේතු වෙයි. ඇයි මේ විදියට එකඟතාවකට නොයෙන්නේ? ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විවිධ විවිධ මතවල එල්බගන්නේ. අලගද්දූපම සූත්‍රයේ මධ්‍යම නිකායේ අපට කරුණු කියා දෙනවා ඒ පිළිබඳව. ඊමහනි භික්කවේ දෙත්තත්තානං කතමානිච්ච ඉද භික්කවේ අස්සතමා පුතුජනෝ අරියානං අදස්සා අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පදසානං අදස්සාවි. සප්පදස ධම්මස්ස අපෝවිදෝ. සප්පදස ධම්මේ අවිනීතෝ. මෙන්න කාරණා. ඒ සම්මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාති. සමනුපස්සති. රූපං වේදනං සංඥා සංකාදේ යම්පි දන්තිත්තං සුතං මතං විඥානං විවිධ දෘෂ්ටීන්ට බැස ගැනීමට මේ ප්‍රධාන හේතුව තමයි මේ සූත්‍රයෙන් අපට කියා දෙන. මෙලව ආර්ය උත්තමයන්ව නොදැකීම. ආර්ය උත්තමයන්ව දකින්නේ නැහැ. අරියාණං අදස්සාමි. ආදි ධර්මේ අදක්ෂකම ආර්ය උත්තරමයන්ව දකින්නේ නැහැ. ආර්ය ධර්මයන් කෙරේ දක්ෂ නැහැ. ආර්ය ධම්ම සාකෝ විදෝ කිව්වේකයි. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ කෙරේ කිසිම හික්මීමක් නැහැ. සප්පරිසානං අදස්සාමි. සත්පුරුෂ ධර්ම නොදකින්නේ. සත්පුරුෂයන් දකින්නේ නැහැ. සප්පරිස ධම්මා සාකෝ විදෝ. සත්පුරුෂ ධර්මයේ දක්ෂයෙක් නෙමෙයි. සත්පුරුෂ ධර්මයේ අවිනීත. සත්පුරුෂ ධර්මයේ හික්මීමක් නැහැ. මේ සත්පුරුෂ ධර්ම තේරුම් ගන්නෙ නැහැ. අවබෝධ කරගෙන නැහැ. ඒ පිළිබඳව දක්ෂකතාවක් නැහැ. සත්පුරුෂ දැකලා නැහැ, අසුර කරන්නේ නැහැ. ඒ නිසාම ජම් ජම් දුෂ්ටවට බැස ගන්නවා. Taman වතහගත්ත. Tamanටම ආවේනික. Taman හරි කියලා හිතාගෙන ඒ දෘෂ්ටියටම බැස ගන්නවා. නෝගත් තක්දන ජනතාව. ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තම මේ මම මේ මගේ මම වෙමි මේ මගේ ආත්මේ එහෙම මමත්වයකට බැස ගන්න. පසිරන්හා පංචකාමයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි ඇති කරගෙන වැඩ කරනවා. මම කියන එක තමයි හරි. මම කියන එක තමයි නිවැරදි. මේ මම මේ මගේ ආත්මය. මේ විදියට වැරදි දෘෂ්ටීන්ට බැසගෙන ජීවිතේ හුඟක් ඒගොල්ලෝ අමාරු වෙනවා. වාද විවාද වලට මුල් තැන දෙනවා. සංසාර දුකින් එතර වීමකට නිවැරදි දර්ශනයක් අනුව කටයුතු කිරීමට එයාගේ ඉගැන්වීම් තුළ ඉඩක් නැහැ. කිසියම් සීමාවක ඒගොල්ලෝ ඉන්නවා. සමහර අය කරුණ කිව්වේ අනාගතයේ අවබෝධයකින් තොරව අනාගතය ගැන වැටහීමක් නැ අතීතය පිළිබඳ යම් දැනුමක් තියෙනවා. සමහර අයට අතීතය පිළිබඳ පෙනීමක් නැ අනාගතය ගැන පෙනී කරුණු කියනවා. ඒගොල්ලෝ Tamanta Tamanta විමර්ශනයකින් තොරවම ඒගොල්ලෝ කටයුතු කරන්ට ගෙදුණා. තත්කාලීන සමාජී ජනතාවට නොයේ නොයේ දර්ශන අදහස් ඉදිරිපත් කරන සමන බ්‍රාහ්මණයෝ නිසා ජනතාව හුඟක් ආකෝල ව්‍යාකෝල තත්වයකින් හිටි. මේ අතරේ බුදුහාමුදුරුවෝ ලොවට පහළ වෙනවා. උන්වහන්සේ කියන්තෝනි මේ ලෝකේ මොකක්ද? ලෝකයේ ඇති සත්පුද්ගල ද්‍රව්‍ය මොනවද? මේවාට කරුණු කියන්ට ඕන. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්ට යාමේ මන අවබෝධයෙන් සිහියේ උන්වහන්සේ කාරිත හඳුනාගෙන කරුණු කිව්වා. උන්වහන්සේ වදක කාලාමයන් උදෙසා දේශනා පවත්වන්ට යද්දී ඒගොල්ලෝ කියනවා ඔබ මේ එක එකනා ඇවිත් කියන මෙලව ඇත මෙලව නැත පරලොව ඇත්ත පරලොව නැත. කර්මය විපාක ඇත්ත කර්ම විපාක නැත. ආත්මයක් ඇත ආත්මයක් නැත. මේවා කියන්න දාවේ. අපිට කෝකද පිළිගන්න පුළුවන්. ඒ නිසා අපට ওই දර්ශන එකක්වත් එපා කියනවා. බුදුරජාණන් වහන්සේට යන්න කියනවා. උන්වහන්සේ කියනවා. ඒතතුම් මේ කාලාම මා අනුස්සමේන මා පරම්පරායි. මා ඉතිකිරයි. මා පිටක සම්පදාමේන. මා තක්ක හේතු. මා ණය හේතු. මා ආකාර පරිවිතක්කේන. මා දිට්ඨි නිධානක්ඛන්තියා. කාලාමේනි මේ බලන්න එන්න සමන් දෙන්න. ඔබ කවුද කිව්වටම මේවා පිළිගන්න එපා. මේ කියන දේවල් පරම්පරාවෙන් එන නිසා මෙසේ වූවාලු කියන අදහසෙන් මේකක් අත්විදි ගන්න එපා. පෙළ පිටකේ සඳහන් වෙනවා අපේ පිටකේට මනාව ගැළපෙනවා අපේ තර්කයට බොහොම එකඟයි අපි පිළිගත් දෘෂ්ටියට අනුකූලයි. අපේ ගුරුවරයානේ මේ කියන්නේ. මෙයා පූජ්‍ය කෙනෙක් නේ. ඒ සමුමාසියම දන්නවනේ. එතමා යමක් දන්න කෙනෙක් නේ. ඔය නිසා ඔය විදියට පිළිගන්න එපා. කිව්වටම නෙමෙයි. ඔබගේ විමර්ශනය යොමු කරන්න. කියන එකම අහන්ට යන්න එපා. කියන එකම පිළිපදින් තියන්ට එපා. ඔබ සිතන්න, ඔබ කල්පනා කරන්න. තර්ක විතර්ක කොට නගනවා. මන අවබෝධයකින් නෙමෙයි. යථා භූත ඥාන දර්ශනයකින් කියනව නොවේ. හුඟක් දුරට තමන්ගේ හිතන තමන්ගේ ආත්ම ලාභයට කියන කරුණ මානත සමාජී දාර්ශනිකයෝ කියා ගන්නා පිළිස් ශාස්ත්‍රවරු කියා ගන්නා පිළිස් ඉදිරිපත් කොට තිබෙන ධර්ම පිළිබඳව කරුණ පිළිබඳව විමසල බැලුවම ඊටාම ලාමක අදහස් තිබෙනවා ඕන්න කශ්‍යපවනි ශාස්ත්‍රවරු කියලා තියෙනවා දේශනා බැලුවම අක්කදීය භාන ක්‍රියාවක ප්‍රතිඵල නැහැ මෙලව නැහැ පන්ලව නැහැ පින් නෑ පව් නෑ. කර්ම විපාක කියලා එකක් නෑ. මේ වගේ දරුණු අදහස් කිව්ව. ජනතාව වැරද්දට පෙළඹෙව්. ආත්ම ලාභ බලාගෙන බණ කිව්ව. එක එක්කෙනාට වාසි වන විදියට බණ කිව්ව. තමන්ගේ දර්ශනේ එක එක්කෙනාට එක එක විදියට ගැලපෙන්න ඉදිරිපත් කළා. එයින් ජනතාව පීඩණයටපත් වුණා. කිසිම තනසීමක් ලැබුණේ නැහැ. විමුක්තියක් ලැබුණේ නැහැ. ප්‍රතිඵල රහිත වුණා. කලකෝලහල ඇති වුණා. වාද විවාද වැඩි වුණා. ගැටුම් වැඩි වුණා. ලෝභ දෝෂ මෝහ වැඩි වෙනවා. තණ්හා මාන දිට්ඨි වැඩි වෙනවා. මේ දෘෂ්ටිගතව කරුණු කීමෙන් මේ අර්ථයක් විවිධ අර්ථයන් කීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ඉදිරිපත් නොකිරීමෙන් ඔවුන් තුළ ඇතිවන්නේ ඔවුන් අනුගමනය කරන අය තුළ ඇතිවන්නේ තණ්හා මාන දිට්ඨි මෙනි ප්‍රබල අකුසලයන් පමණයි. තෘෂ්ණාවට මඟ පාදලා දෙන. මාන්නේ ඇති කරවන. මිත්‍යා දෘෂ්ටියට යොමු කරවන. ඒක තමයි අපිට පේන්න තිබෙන්නේ. අද මැයි පළවනදා. අද කම්කරු දිනය. ලෝකමාසී කම්කරු ජනතාව තම අයිතිවාසිකම් දිනා ගන්නු පිණිස බොහෝ අරගල කරනු ලෝකයේම බැලුවම වර්තමාන නොයෙක් නොයෙක් ගැටලු කම්කරු ජනතාව පීඩිත ජනතාව විවිධාකාරයෙන් තමන්ගේ අභිමතාර්ථ අවශ්‍යතා ඉතු නොවන හේතු වේ. ඉතු නොවීම හේතුවෙන් කොපමණ දුක් විඳිනවා. කොපමණ පීඩාවට පත්ව තිබෙනවා. ආර්ථික අපහසුතා සමාජයේ දුබලතා ඇතම් විට නීතියෙන් පිළිසරණක් නොලැබී ඇතම් විට කරුණු කාරණා හරියට විමර්ශනයක් නොකොට දඬුවම් දීම පීඩාවටපත් වීම ලැබිය යුත්තට ලැබිලා නැහැ. විය යුත්තට දීලා නැහැ. මේ වගේ බැලුවම ගැටුම් එමතයි. එනිසා ප්‍රශ්නමතු වෙනවා. නොයේ ගැටලුවක් වරප්‍රසාද අහිමි වෙලා තිබෙනවා. කැප වෙන කැප වෙන කෙනාට එයාගේ අගීම සේව අගීම ලැබිලා නැහැ. දීර්ඝ කාලීනව කටයුතු කළා. ආධුනික පිරිසට යටත් වෙන්න වෙලා තිබේ. කොයිතරම් බරපතල කරුණුත් බුදුරජාණන් වහන්සේ හරියටම සේවක පිරිස වෙනුවෙන් ස්වාමියා මෙසේ වගකීම් ඉටු කරන ලෙස ප්‍රකාශ කරලා තිබෙනවා. සිගාල වාද සූත්‍රය. උන්වහන්සේ කියා දෙනවා. ස්වාමියාගේ වගකීම සේවක සේවිකාවන්ට සැලකීම නිසි වැටුප් ලබා දීම සේවා අගය කිරීම ඒවා ඉතාම වැදගත් අද හුඟක් අපි බැලුවම විදීර්ඝ කාලයක් වැඩ ගන්න අධිකව වෙහෙසවල වැඩ ගන්නවා නමුත් ගෙවීම ඉතා අසාධාරණ වැඩි කාලයක් වැඩ අඩගෙන අඩු කාලයකට පරිගෙවනවා ඒක භයානක පාප කර්මය. ශ්‍රමය හොරා කෑම වෙනවා. අනුන්ගේ ශ්‍රමය දාඩිය මහන්සි. අගය නොකිරීම අව탁සේරු කිරීම. ඒක මහා පාප කර්මය. සංසාරේ අනන්ත දුක් විඳින්ට හේතු වෙනවා. අලිවි, ඔටුවන්වි, බෝරුවන්වි, ගවයන්වි බලන්ට ණයගෙව නැහැටි. බොහොම දුක් විඳින්ට වෙනවා. තවත් සමහරු අඩු කාලයක් වැඩ කරනවා. වැඩි කාලයක් වැඩ කළවවට වැටුප් ගන්නවා. ඒ කාලය හොරාන් කෑනවා. මේ ආත්මයට හොඳයි. දීර්ඝ කාලීනව සසද. යම් කිසි භයානක ආත්මවල ඉපිද අනන්ත දුක් වෙනවා. බරු කරන්න එපා. කම්කරු ජනතාව පිළිබඳව සේවක පිළිස පිළිබඳව තම පාලිතයන් පිළිබඳව ස්වාමිවරු නායක කාරකාදී වූ වගකව යුත්තෝ අවධානය යොමු කරන්තෝන් මේ මිනිස්සු ඒගොල්ලන්ටත් හිමිකම් තිබෙනවා සමන් යොමු කරන් එම් කන් දෙන්න තමන්ගේ යටත් සේවක සේවිකාවන් පිළිබඳව සමන් යොමු කරලා ගැටලු පිළිබඳව සමන් දෙන්න අවශ්‍යතා හඳුනා ගන්න පාසුකම් ලබා දෙන්න දක්ෂතා හඳුනා ගන්න ඊට ගැළපෙන්න වගකීම් වල පිහිටුවන්න සේවය අගය කරන්න කුසලතා අගය කරන්න ඒ මාත නිසියාකාරයෙන් අගයෙන් ලබා දෙන්න සතුටින් තබන්න කෑකෝ ගසමින් වරප්‍රසාද ඉල්ලමින් මහා පාරට බහින්ත ජනතාවට ඕමනා නැහැ. නිසි ආකාරයෙන් කටයුතු වෙන්න ඕන. අද හුඟක් අපට නොඑක් නොඑක් අයගේ අදහස් අහන්ත සවන් දෙන්න ලැබි. අත් වශයෙන්ම ඒවා අපට වැඩක් වෙයිද? අපි දැන් කොපමණ කාලයක සිට මේවට සමන් දුන්නද? කොයිතරම් අපි ඇහුවද? අපට ලැබිච්ච දෙයක් තිබෙනවද? එල්සන් අද බොහොම විවේචනාත්මකයි. කවුරුත් අපිට හදාන්න අපිට දෙන්න අපිට කරන් දෙන්නේ. නමුත් අපිට වෙලා තිබෙන දේ කරලා තියෙන දේ බැලුවම පරම්පරා තුනක්ම අනාථ වෙලා තිබෙන බවයි කියවෙන්නේ. දෙන්න තමයි ඔක්කොම අල්ලන්නේ. මේ කොයි දේ තවන් දීමෙන් හොඳ සිහියෙන් අහුම් කන් දෙන්න. බැලහීන කරන අපිව කඩාකප්පල් කරන අපිව පහලට ඇද දමන අපට ප්‍රයෝජනයක් නොවන අනුන් කණ්ඩ දෙන්නකම් බලාගෙන ඉන්න දැනකම් කණ්ඩ බලාගෙන ජාතියක් පිරිසක් මිනිස්සෙක් බවට පත් වෙන්න එපා දෑත දෙපය වීර්යයෙන් වැටකනන් දාදී මාන්සියෙන් හම්බ කරන් Taman දිනුවකට පැමුණෙන්නේ ධාර්මික උපයන්න. අන් අයටත් ධාර්මික ජීවිකාවේ වැදගත්කම පෙන්වා දෙන්න ක්‍රියාවෙන් වැඩ කරන්න. ජනතාවට තැන ලබා දෙන්න සුදුස්තාට සුදුසු තැන දෙන්න. බලන්න බුදුහාමුදුරු තනතුරු ප්‍රධාන කිරීමේදී ওই තරම් සාධාරණද ওই තරම් නිවැරදිද සතර පුරාම ඒ බලාපොරොත්තු ඇත්තම පාරමී පුරමින් දීර්ඝ කාලයේ නඩකීම් ලබාගෙන ප්‍රවීණ උත්තමයන් උදෙසා තනතුර දුන්න ප්‍රඥාවන්ත භික්ෂුන්ගේ නක්ර සාරියුත් මහරහතන් වහන්සේ එදිමතුන් අත්දාන් කර මොගලන් මහරහතන් වහන්සේ ස්මෘතිය මනමින් පවත්වා ගන්න මතක සිහිය ඇති යමක් එකවරක් කීමෙන්ම ධාරණය කරගත හැකි අය අතුරින් අනදහාමුදුරු අතුරු බොහෝ දේවල් දකින්න ඕන තරක තියෙන දෙයක් දකින්න දිවස්ලාභින් අතර අනුරුද්ධහාමුදුරු අතුරු නිරෝගී උතුමන් අතර බක්කුල්හාමුදුරු අතුරු මේව බැලුවාම ඒ අතර තනතුර දීලා තියෙන උතුමෝ සසර පුරාමීට සූදානම් වුණු අය උපතින්ම දක්ෂතා තිබෙන අය කොපමණ ඉන්නවද අපි අතර? ඒ අයව අගය කරන්නේ ඇයි මේ සමාජයේ අපේ විස බීජ පතුරවන්නේ? අද සම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ඒව ලබා දෙන්නම් කියන දෙන්නම් කියන බලාපොරොත්තු තබන්න ජම් දෘෂ්ටීන්ත වැටගත්තු ජම් කිසි තමන්තම අගය කරන තමන්වම වර්ණනා කරගන්නා අදහසකින් කරුණු කියන ඒ අන්ත කොටස් කරා ජනතාවම පළඹවීමක් අපට පේනවා. මම තමයි හරි. අපේ තමයි දර්ශනය. අපිට ගාව තමයි විසඳුම. අපට තමයි දෙන්න පුළුවන් මේකේ සංසීම. එහෙම කිව්වට අපි කොච්චර දැන් අසරණ වෙලාද? කොයිතරම් අපි දෘෂ්ටිගත වෙලාද බලන්න. අරය නැත්තම් මෙයාට. එයාට වඩා මෙයා. මෙයාට වඩා එයා. එහෙම අපි කොහොමද ගමනක් දුර ආවද බලන්න. එක එක්කෙනාගේ කියුම් අහගෙන ඒවට අපි නැඹුරු වෙලා අපි මොන තරම් දැන් අසරණ වුණාද? ඇයි අපිට තනුව නැගිටින්න බැරි? ඇයි අපි උත්සාහවන්ත නොවන්නේ? ඇයි අපි සීලිය පිටව ගන්න නැත්තේ? දැන් කාලය හොඳයි. දැන් අපිට හොඳ කාලයක් ඇවිත් තියෙනවා. අරයගෙන් මෙයාගෙන් කකා බිබින් අරය දෙනකම් මෙයා දෙනකම් කරන කරනකම් බණන් ඉන්නේ නැතුව ඔබම දැන් ඔබගේ වැඩපිළිවෙල හදාගන්න. ඔබම ඔබේ අනාගතය, දරුවන්ගේ අනාගතය, තමන්ගේ පවුලේ, තම ගමේ, තම පළාතේ සුබ සාධනේ, සුබ සිද්ධිය දියුණු ඔක්කොම එක්ක හදාගන්න. බලන්න අපි කවුරුත් කරන්නකම් ඉන්නේ නැහැටි. Tamange නිවස ඉදිරිපස කොයි තරම් මාර්ගවල මාන ඉලුක් වැවිලා කොච්චර Tamange වැටමායින් වැහිලා තියෙනවද බලන්න ඉලුක් වලින්. පාරවල් කොච්චර අවහිර වෙලාද බලන්න. ඕක නගර සභාවෙන් එනකන් ඉන්න ඕන. මම කැමැති පාට කණ්ඩායම ඇවිල්ලා හදනකම් මං සුද්ධ කරන්නේ. ඒ මතින් තෝද. කොපමණ අනුසුදු කරගෙනද? කුඩා දරුවෝ, හැතර බැටන දරුවන්, පාසල් යන දරුවෝ, හොඳ වටිනා ජීවිත අද කොච්චර ආබාධිත වෙලා තිබෙනවද? අනුසුදු. Tamange නිවසේ ඉදිරිපස පාරේ වලක් තිබෙනවා නම් ඒක අදාළ බලධාරීන් ඇවිල්ලා වහනකම් බලන්නේ තෝද. ඇයි අපිට ඒක මොකක් හරි පිසුනමකට එන්න බැරි? පාර දෙපැත්තේ කැලෑවෙබිල. තමන්ගේ භාවත තමන්ගේ පෙදෙස. සාමෝදති පෙදෙස. හැම පැත්තකින්ම සම්පූර්ණ යසයසුලින් පිරුණු අය ඉන්න පළාතක් බවයි පාරේ නමින් පෙන්නේ. ඒ වුණාට මහා වලව. මිනිස්සු ඉන්න කියලා පේන්නේ නැහැ. මඩේ ලගින අය ඉන්න අපද්‍රව්‍ය ගොඩේ ඉන්න කැමැති අය ඉන්න පිරිස් ඉන්න පෙදසක් බව පේ. සුද්ධ පවිත්‍ර වෙලා නැහැ. හංසවිල්ල, නෙළුම් පොකුණ, මානසවිල්ල අපේ හිතේ ඉන්න හංස රාජ්‍යනියෝ කියලා. බොහොම වටිනා ඇති කියලා. බැඳින්න එක්කෙනාට එක්කෙනා. අපිට මොකද වුනේ? දෘෂ්ටිගත අය පස්සේ දිව්වා. හරි දර්ශනයකින් අපිව නැකිටවන්න එන කෙනා පස්සේ යන්නේ. ඔබ නැකිටින් ඔබ මේ ගමනෙන් බුදුහාඳුර අපිට මඟ පෙන්වන්නේ අක්කාතාන තථාගත. බුදුහාඳුර මඟ නෙපෙන් මම මෙන්න මේ විදිහට යහවේ. මෙන්න මෙහෙමයි මම දුෂ්කර ක්‍රියා කළේ. ඔබත් එන්න. ඔබ මේ විදිහට මේ මාරේ එන්න. ඔබ සීලයකට ප්‍රවේශ වෙන්න. ඔබ පංචිල් රකින්න. ඔබ පංචශීල ප්‍රතිපදාව පුරන්න. ඔබ ඉන්ද්‍රයන් පාලනය කරගන්න. ඔබට ඉන්ද්‍රයන් පාලනය වීමේදී පංචකාමයන් කෙරෙහි ඔබේ ඇල්ම අඩු වෙනවා. ඔබ සමාධීගත වෙනවා. ඔබට මනස සංසුන් වෙනවා. ඔබ ඇස පිනවන කන පිනවන ඉන්ද්‍රයන් පිනවන කරුණු කාරණා ඔස්සේ ගමන් කළහොත් ඔබ අමාරුයි. ඔබ සීලයකට බැසගත්තම ඉන්ද්‍රියන් පාලනය වෙනවා. ඉන්ද්‍රියන් පාලනය වෙනකොට ඔබ සංසුන් වෙනවා. ඔබේ මනස කැළඹීමට පත්වන්නේ නැහැ. එන්සා යථාබෝධය ලබන්න පුළුවන් වෙනවා. සත්‍ය අවබෝධ කරගන්න ලැබෙනවා. නිවන් පසක් කරන්න පුළුවන්. මමත් සසර ඔය වගේ ගමන් කළා. ඔය විතර මමත් ප්‍රතිපත්ති පිළිරුවා. ඔබත් ඒක. මේ ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ සංසාර ගමන කෙලවර කර ගන්න. ඊටාම උතුම් තන නිවනටපත්වන්. අන්න එහෙමයි බුදුහාඳුර බගපෙන්නේ. තමන් වහන්සේගෙන් අහනවා මොගලන් මහරහතන් වහන්සේ ස්වාමීන් දෙවලව උපදින්ත යමෙක් කැමති නම් මොකද කරන්න ඕනේ? උන්වහන්සේ කියන සුඛා මත්තේ යතා ලෝකී අම්මට සලකන්න. අතෝ පෙත්තේ යතා සුඛා තාතව සලකන්න. සමන බ්‍රාහ්මණයට සලකන්න. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේට සලකන්න. උන්වහන්සේ කෙදිනකවත් කිව්වේ නෑ මටම දන් දෙන්න. මටම පුත පූජා තියන්න. දිව්‍ය ලෝකේ යන්න කැමති නම් මටම 84000ක් පහන් දල්වන්න. මම පිට දුන්නෝ බුදු වෙන්ට පිට දුන්න බෝධියට පිළිපත් පාත්‍ර 5000ක් තියන්න. මගේ භස්මාවශේෂ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට තනාසබන අසවල් චෛත්‍යිත අටපිරිකර තුන් දාත්‍යන්න අපරුක් කියලා බෝධින් වහන්සේ වේර වහන්සේලා වටේ රෙදි ඔතන්න ඕවා කිව්වේ නැහැ අඩොමතරමේ පන්සිල්වත් රකින්න කිව්වා කරුණා මෛත්‍රියෙන් වැඩ කරන්න කිව්වා හොරබොරු වංචා කපටිකම් කරන්න එපයි. තමන්ට උදව් කරපු පිළිතවුන් වලට සලකන්න ගරු කරන්න කිව්වා. ප්‍රේමනාපව හින්න කිව්වා. වෛරීව ක්‍රෝධව වැඩකරන්න එපයි. බලන්න මටම දෙන්න. මටම පුදු පූජා පවත්වන්න. මාම සරණ යන්න. ඕවා කිව්වේ නෑ. මමමයි හරි. මමමයි නිවැරදි. මම තමයි පෙන්නලා තියෙන්නේ. මට තමයි පුළුවන්. මං කියන එකම කළොත් ඔබට සැනසීම. ස්ථීරමේ ඕවා කියන්න කියන්නේ. දාත අපට වටපිට බැලුවම ඇහෙන කියන කතා බැලුවම ඇහුවම සුර ලෝකයක් අපිට මවන්න දෙනවා. නමුත් අපි එකතන බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ. කන්න විදියක් නැහැ. උදේට කෑවොත් දවල්ට කන්නේ කොහමද? දවල් කෑවොත් රැට කන්නේ කොහමද? අද ළමයි ඉස්කෝලේ යවුවත් එක කොහමද යවන්නේ? කොහොමද අපි මේ දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවන්නේ? මේ දරුවන්ට ඇඳුම් පැළඳුම් අරන් දෙන්න. මේවට විසඳුමක් ඉල්ලන්න. අසාධාරණ වැඩ කෙරෙනව නම් පොදු දේපල වලසනව නම් හැම ජනතාවටම අයිතිය ලබා ගන්න තිබෙන දේ උල්ලංඝනය වෙනවා නම් ඒවට විරුද්ධව නැකෙන්නේ. අපට අවශ්‍ය පහසුකම් ළඟා කරගන්න ඒ වෙනුවෙන් සටන් කරන්න. මනුෂ්‍ය අවශ්‍යතා ජනතා අවශ්‍යතාවන් ඉටු කරගන්නට ඒවට පෙළඹෙන්න. එහෙම නැතුව නිකං එක එක්කෙනා පිනමන් එක එක්කෙනාව සන්තෝෂ කරමන් කාවවත් රාජකදවන්ත නෙමෙයි අපි වැඩ කරන්නේ. ආතවත් යටත් වෙලා ඉන්න මේ මේ මනුෂ්‍යාත්මයක් ලැබුයි. මම කරගත්තු පෙර සසන ඔන්නේ කුසල දෙකේ ඵලය මිනිස් භවයේ තෙන්ට ලැබීම. මෙතෙක් හැම දේම මම භුක්ති විඳින් මගේ දෙමාපියන්ගෙන් මගේ වැඩිහිටියන්ගෙන් මගේ පරම්පරාවෙන් ලැබිච්ච එක්ක මා උපයාගත්තු ඒ නැතු මට අනුන් දීපණවි එන්සා ඔබ මේව ගැන තේරුම් ගන්න කාටවත් යටත් වෙන්න ඕන ජීවිතයක් නෙමෙයි අපිට තිබෙන්නේ අභිමානවත් අපින්ට ඕන නීති උල්ලංඝනය කරන්න නීති විරෝධීව වැඩ කරන්න නෙමෙයි අපි ඉපදුනේ. රටක සමාජයක ජීවත් වෙනකොට සාධාරණ වන්න. හැම කෙනෙකුටම නිදහසේ ඉන්න පරිසරය හදන්න. ඇත්ත වශයෙන්ම අපි හැම කෙනෙකුටම මතක් කරන නායකතාවකාරීන්ට රට සමාජයේ ගොඩනගන්න ඉදිරිපත් කරන අයට අපි කියනවා. ඔබ දෘෂ්ටිගත වීමෙන් ඉවත් වෙන්න. ඔබ යම් කිසි ඔබම හරි කියාන ඉන්න. එල්බගත් අදහසෙන් බැහැරවන්න. මෙතෙක් ඔබ ඊටපු තැන හරිද බලන්න. ඔබ ඉන්න තැන බලන්න. ඔබ හරි අවබෝධයකින්ද මේ කතා කරන්නේ. සමාජය පිළිබඳව, රටදාපිය පිළිබඳව, මානව හිමිකම් පිළිබඳව, වරප්‍රසාද පිළිබඳව මේක ගැන හිතලා බලන්න. අද බොහෝ පිරිස් පාරට බහින දවස ඔක්කොම අල්ලාට පාරට බහිනවා කම්කරුවෝ කියලා කම්කරුවෝ අයිතිවාසිකම් දිනාගෙන කියන දේවල් බලන්න අහන දේවල් බලන්න සාදිත ඝාතන බොමයි ඊටාම අශෝබන වචන රාගය අවුස්සන ද්වේෂය අවුස්සන මෝහය අවුස්සන කෝපය අවිස්සන වෛදී සිටිවිලි අවිස්සන මහත් වූ ඕලාරික ප්‍රියමන් වචන කොපමණාද කියවනවාද අහන්න ලැබෙනවා. ඉතින් ප්‍රතිඵලයක් නැහැ. හිත වෛරයෙන් පිරෙනවා. බොහොම කෝපයෙන් සිත පිරිනවා. වෛරේ අදහස්ලින් පිරුණු ජීවිතයක් ගත කරන්ට දවසකේ වන්ට තමයි වෙලා තියෙන්නේ වෙන මොකවත් නෑ අද කම්කරු අයිතිවාසිකම් ඉල්ලනවා හෙට ඉතින් උල්ලංඝනය වෙනවා කම්කරු වරප්‍රසාද. කාන්තාව මහ පාවි. ඇයි රටකට මෙහෙම වුනේ? අම්මලා කාන්තාව කොයිතරම් ආරක්ෂිත වෙන්න ඕනේද? අද මහා කරකස අවුවේ වේලෙමින් පාදවල වැඩ පාර දාන්ත පාරවල් අසුගාන බොහොම දුක් විඳිනවා කල්ලුගල් මෝල් වල ඉතා භයානක ලෙස ඒගොල්ලෝ වැඩ කරනවා. ඒ තැන නම් ඉතින් පළක් තියෙන රටක සමාජයකට. පොඩා දරුවෝ අද අනාථ වෙන සත්‍යයක් තිබෙනවා. අසරණ භාවයටපත් වෙනවා. කම්කරුවගේ අයිතිවාසිකම දිනා දෙනවා වගේම කියනවා වගේම කෙරෙන්න ඕන. එන්ට එන්ට දුප්පීඩිත ජනතාව වැඩි. ජනතා පීඩනය වැඩි. ජනතාවගේ ගැටලු වැඩි. ඉතින් කෝ විසඳුම්? ආගමික ඉගැන්වීම් තිබෙන. කොහොමද නායක වැඩ කරන්න ඕනේ? කොහොමද පාලක වැඩ කරන්න ඕනේ? කොහොමද ප්‍රධානීන් කටයුතු කරන්න ඕනේ? මේවා අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ජනතාවට අවශ්‍ය දේ සපයලා දෙන්න ඕනේ. මිනිස්සු බඩගින්නේ ඉන්නවා නම්, පී දාමෙන් ඉන්නවා නම් අසරණ වෙලා නම් අනාථ වෙලා නම් මොකටද මම මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ කියලා දැඩි කලකිරීමකට පත් වෙලා නම් මගේ ඇති නායකත්වයේ ඵලයකින් මම මොනතරම් නායකයෙක් ප්‍රධානියෙක් කිව්වත් වැඩක් තියෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් නැහැ. ඒ වගේම ජනතාවත් ඒ දුම් ගන්න ඕනේ. තමන්ට හිමි තමන්ගේ ඇති වරප්‍රසාද තමන්ට උරුම දේ මොනවද දැන උගත් වෙන්න. මිනිස්සේ කුණාම කොහොමද මේ සමාජයේ තමන්ට තිබෙන තැන සිවිල් පුරවැසියෙකු හැටියට රටක සමාජයක කොහොමද තමන් ජීවත් වන්න ඕනේ දැනුවත් වෙන්න අධ්‍යාපනය ලබා දෙනකොට අපි යෝජනා කරන්න කැමති බලවතුන්ට මේ අයිතිවාසිකම් පිළිබඳ උගන්වන්න දරුවන්ට පුංචි කාලේ නීතිගරුක වීමේ වැදගත්කම උගන්වන්න කොහොමද නීතියෙන් සඳහන් වෙන්නේ Tamanට ළමා වයසේ කෙනෙක් මේ මේ වැරදි කළොත් තරුණයෙක් වශයෙන් සමාජයේ ඉන්න විදිය කොහොමද? නීතිය උල්ලංඝනය කරන්නේ කොහොමද? Tamanට ලැබෙන දඬුවම් මොනවද? ඕ කියලා දෙන්න උගන්වන්න. මේ දුක් විඳින, පඩ විඳින, දඬුවම් විඳින සිරකරුවන් ඒගොල්ලන්ව ගිහිල්ලා පෙන්නන්න ප්‍රායෝගික අධ්‍යාපනයේ මේ ළමයි එක්ක යන්නේ හෙට. හැමදාම කටුගේ හැමදාම සත්තු වට හැමදාම මල් වට මල් දැකලා නැහැ. මල් වත්තම පෙන්නනවා. දන්න කාලේ ඉඳලා මල් වත්ත බැලුවා. බලපු ළමයිගේ වස්ත්‍රයක මලක් නැහැ. කෝ ප්‍රතිපල. සත්තු වත්ත පෙන්නනු. සත්තු දැකලා නැද්ද? ඊට වඩා පෙන්වන්න ප්‍රායෝගිකව දුක් විඳින ජනතාව ඉගෙන ගත්තේ නැති නිසා නීති උල්ලංඝනය කරන නිසා අන්නයේගේ අයිතිවාසිකම් විනාශ කරපු නිසා පොදු ජනතා දේපල වරසපු නිසා මෙන්න මේ තත්ත්වයට වැටුණා. දෙමාපියෝ කියන දේ ඇහුවේ නැහැ. ගුරු භවතුන් කියන දේ ඇහුවෙන ඒ නිසා මෙන්න මෙහෙම දුක් විඳින්න උන. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගත්තේ නැහැ. අධ්‍යාපනයේ කඩක් අපල් කඩගත්තා. ඒ නිසාද නරටොන්ට බැලමෙහි කරන්න වුණා. පැය ගණන් හිටගෙන එක්ක පැය ගණන් ඉඳගෙන මහන්ඳ වෙනවා. නොයි කම්කරු හා නැත්තම් නොයි කර්මශාලාවල දුක් විඳින්මින් උපයන්ට වෙලා තියෙනවා. ඕවා පෙන්වන්න ළමයින්ට. සුදාව පානය කිරීමෙන් වෙලා තිබෙන ශාරීරික විනාශය රෝගීන් හැටියට පීඩා විඳින අයවකින් පෙන්වන්න. දඬුවම් විඳින සිත කරුවම් ළඟට ගිහිල්ලා පෙන්වන්න. දුම් භාවිත කිරීමෙන් මනස භාවිත කිරීමෙන් විනාශ වෙලා තිබෙන ශරීරය සෞඛ්‍ය පිරිහෙන අයව පෙන්වන්න. අන්න එතකොට ඒ ළමයි යමක් ඉගෙන ගන්න. මානසික විකෘතිතාවලින් පෙළෙන විනි තමන් මනෝ විකෘතිභාවයට පත්වෙච්ච වෙයි දුක් විඳින අයව පෙන්වන්න. ප්‍රායෝගික අධ්‍යාපනයක් දෙන්න. වැඩ කටයුතු හරියට කළේ නැතිනම් තමන් හරි පිළිවෙලකට වැඩ කටයුතු වල හිතේ නැතිනම් වෙලා තිබෙන විනාශය මේකයි කියන එක තේරුම් ගන්න. ඒ ඒ වද විදනායව ගිහිල්ලා පෙන්වන්න. බොරු කරන බොරු කියන රවටන ලජ නැතිව අය කරේ පස්සේ දුවන්න එපා. අපේ ජනතාව තේරුම් ගන්න ඕන. මේ ආ ගමන් මඟ කොහොමද අපි? නිදහස ලබලා අදට වසරේ කීයේද? මේ කාලය තුල මොකක්ද අපට වුණු දේ? ආර්ථිකය කොහොමද? අපේ කොහොමද නීතිගරුක භාවය? අපේ පෝෂණය කොහොමද? අපේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? අධ්‍යාපනික මට්ටම කොහොමද? අපේ ගමේ ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ කොපමණ දරුවෝ ඉස්සරහට ආවද? උසස් පෙළෙන් කොපමණ ළමයි දියුණු වුණාද? විශ්වවිද්‍යාල අධ්‍යාපන කොච්චර ලැබුවාද? පරිපාලනයේට වෛද්‍ය වෘත්තියට ඉංජිනේරු වංශයට ගුරු වෘත්තියට නීතියේ පසඳන තැනට මේ හැම තැනකටම කී දෙනෙක් පත් වුණාදෝ බලන්න පොඩ්ඩක්. කඩාවැටීම් කොච්චරද විනාශ වීම කොච්චරද ඒව ගැන අවධානය යොමු කරන්න අද වෙන දවසක ඒ පිළිබඳව කල්පනා කිරීමයි වැදගත්කම තිබේ. කම්කරු අයිතිවාසිකම් දිනාගම් අපේ වරප්‍රසාද අපි ඒවා උල්ලංඝනය කරගන්න නැතුව දැනුවත් වීමෙන් අතවශ්‍යම හැම කෙනෙක්ම කෝප ගන්න නැතුව තරහ වෙන්නේ නැතුව ඊට නිහතමානීව මේවා ගැන කියා දෙන්න අද දැනුවත් භාවය අඩුයි හැම ක්ෂේත්‍රයකම දැනුවත්කම නැහැ ඒ නිසා තමයි මේ ගැටළු රාශියකට මුහුණ දීලා තිබෙන්නේ අපි හැම කෙනෙක්ම අනුන් කියන එක කරන්න යනවා අනුන්ගේ වචන අහන්ට යනවා මම කල්පනා කරන්න ඕනේ මට ගැළපෙන දේ. මම කල්පනා කරන්න ඕනේ මට උවමනා දේ. ඒකයි වැදගත්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නේ ඔක්කොම අල්ලා හදන්න බෑ ශබ්ද විඳුට කියන විවිධ අදහස් විවිධ මත විවිධ දෘෂ්ටි තමන්ට වාසිදායක තමයි කරුත් කරුත් කරුණු කාරණා කියන්නේ. නමුත් නිශ්චිත ඉලක්කයකට සම්සිලි මහානගයක් ප්‍රකාශ කර ගන්න කරුණු කවුරුත් කියන්නේ. හරි අවබෝධයකින් නෙමෙයි කරුණු කියන්නේ උතුමන් දැකලා තමන් ඒ උතුමන්ගේ දර්ශනේ පිළිඅරගෙන අත්දැකීමක් ලබලා නැති නිසා යම් කිසි අන්තයකින් කරුණු කියනවා. අන්තයක ඉන්නවා කියන්නේම තර්කය. තර්කයෙන් වාදය. වාදයෙන් කෝලාහල. කෝලාහලයෙන් විනාශය. එනිසා මේ ලස්සන ජීවිත කාලය තුල මනවින් ඔබ දැනුගත් කෙනෙක් වෙන්න, වටිනා මිනිසෙක් වෙන්න ඒකටයි බුදුදහමෙන් ඔබට කරුණු කියා දෙන්නේ. ඔබට දාම් ශ්‍රවණය කිරීමේ මහාංග ප්‍රතිඵලය දැනුවත් වීම මෙලොව පරලොව යහපත සරසා ගැනීම. මේ බණ ඇසීමේ තුලින් නිවන් සැප ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසත්තාච බුම්මතා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශත්තාච බුම්මර්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මර්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පදන්ති සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිපති ප්‍රණිති පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මපාණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු තෙරුවන් සරණයි